සෙනසුරාදා දවසේ ඔබේ හිතසුව පිණිස බෞද්ධ රූප වාහිනිය නිෂ්පාදනය කළ නවතම වැඩසටහන ප්‍රතිවේක්ෂා වැඩසටහන අද දවසේ මෙලෙසින් ආරම්භ කරන්නට සූදානම්යි. අපේ උරුමය, අපේ බෞද්ධ උරුමය. ලෝවාසී, ලක්වාසී සියලු දෙනාගේ ජනාදරයට පාත්‍ර වී තිබෙන මේ ශ්‍රී ලංකා දීපය තුල බොහෝ බෞද්ධ උරුමයන් තිබෙනවා. ඉතින් ඒ පිළිබඳව කතිකාවතක් ගොඩනගන්නට ඒ පිළිබඳව ධර්මානුශාසනාවක් ඇසුරෙන් ඔබ වෙතට මේ උතුම් ලක්දෙරණේ තිබෙන උතුම් වූ බෞද්ධ උරුමයන් පිළිබඳව අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ අද දවසේ පටන් සෑම සෙනසුරාදා දිනකම ප්‍රතිවේක්ෂා වැඩසටහනෙන් කතා කරන්නට සූදානම්. ඉතින් ප්‍රතිවේක්ෂා වැඩසටහනට සුපුරුදු ලෙසින් වැඩම කරන්නට යෙදුණු පූජනීය උඩුදුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි දොහොත් මුදුනත් හි තබා සාතුනාද නම්වා নমස්කාර පූර්වකෝ පිළිගනිමු සාදු සාදු සාදු සදහතුනි අද ධර්ම දේශනාවට දායකත්වයෙන් කටයුතු කරන්නේ බෞද්ධ ආරෝප වාහිනියෙන් පෙර ප්‍රචාරය වූ නිවන් මඟ ධර්ම දේශනාව ශ්‍රවණය කළ සදැහැති පිරිසක්. එසේනම් අපි සදහම් වසන්නට දැන් මේ පරිශ්‍රයේ සූදානම්ව සිටින මොහොතේ සදහම් වසන්නට පෙර ආතුව ගෞරවනීය ස්වාමින් වහන්සේට නැවත වතාවක් සාදුනාදනම් ආරාධනා කරමු මේ උතුම් ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නට සාදු සාදු සාදු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා සාදු සාදු සාදු නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනං සාදු සාදු සාදු සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අද දවසේ හැම දිනම සූදානම් වෙලා ඉන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය සකස් කරගන්න මේ ජීවිතය සකස් කරගෙන සසර ජීවිතය සූපපත් කරගන්න කල යුත්තේ කුමක්ද නොකල යුත්තේ කුමක්ද කියලා දැනගෙන මේ පිළිවෙතෙහි යෙදෙන්න චිත්තසංතාන වල වැඩි අදිෂ්ඨානයක් ඇති කරගෙන තමයි හැම කෙනෙක්ම මමත් උතුම් නිවනින් සැනසෙනවා කියන අදහසින් තමයි ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙලා ඉන්නේ. එතකොට අපි කොහොමද කියලා සාකච්ඡා කරනවා. සෙනසුරාදා දවසේ දෙන්නේ අපිට ලැබිලා තියෙන උරුමය පිළිබඳව සාකච්ඡා කරන්නයි. අපිට ලැබිලා තියෙන උරුමය අපි දැනගන්න ඕනේ. අපිට ලැබිලා තියෙන උරුමය දැනගත්තාම තමයි අපිට ඒකේ වටිනාකම තේරෙන්නේ. ඒක හරියට නිකන් නැත්තම් අන්ධයාට පෑගෙන මැනික වගේ. ඉතින් ඉරිදා දවස් අපි පාවිච්චි කරන්නේ ගැඹුරු ධර්මය පිළිබඳව සරලව යම් අදහසක් කෙටියෙන් හරි ඉගෙන ගන්න අභිධර්මය සඳහාවෙන් කරන ඉරිදා දවස. ආය සඳ දවස වෙනකොට දැන් අපි මේ සතිය කතා කරේ ප්‍රත්‍යක්ෂා පිළිබඳව අපි ඊළඟ සඳුදා දවසේ ඉඳන් සාකච්ඡා කරන්නේ සති සම්පජානනය පිළිබඳව සිහිනුවණින් කටයුතු කරන්නේ කොහොමද කියලා ඒකේ ප්‍රායෝගික යෙදීම කොහොමද අපි ඒක ප්‍රායෝගිකව භාවිත කරන අපේ ජීවිතේට ප්‍රායෝගිකව භාවිත කරන්නේ කොහොමද? සිහි නුවණ කියන්නේ මොකක්ද කියලා දැනගෙන ඒක ප්‍රායෝගිකව භාවිත කරන්නේ කොහොමද අපේ ජීවිතයට එකතු කරගන්න මොකක්ද අපි පටන් ගන්න ඕන වැඩපිළිවෙල? අන්තිමට ඒක දැනගත්තට පස්සේ ඒක ගැටලු සාකච්ඡා කරගත්තට පස්සේ ඒ පිළිබඳ නිවැරදි අදහස් ඇති කරගත්තට පස්සේ අපි ඒක සමාජගත කරන්නේ කොහොමද? අපි තමයි ධර්ම අංකුර බවට පත් වෙන්න ඕනේ. කොහොම නමුත් කමක් නැහැ. නවාංග වස්තු ශාසනයම කියලා කියන සූත්‍ර ගෙය වේයාකරණ ආදි වශයෙන් තියෙන මුළු නවාංග වස්තු ශාසනයම අපිට උරුම වෙලා තියෙනවා. ඒ කියන්නේ ශාසනය උරුම වෙලා තියෙනවා. එතකොට එහෙම එකක් නැති වුණා නම් මොකද වෙන්නේ කියන කාරණාවයි පොඩ්ඩක් අපි ඉස්සෙල්ලාම බලන්න ඕනේ. එනත් මේ ඕනම දෙයකට විසඳුම බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ තියෙනවා. අපි අදටත් සහනයක් ලබා ගැනීම සඳහා අවශ්‍ය නොකර මේක භාවිතා කරනවා දැනටත් ආවකාලිකව අපි දන්නවා අපි කරන දේවල් ගැන සාකච්ඡා කරනවා. නැති වුණා නෝ මෙන්න මේ වගේ දැනෙනවා නැති වෙච්ච දවසක දැනෙන විදිහක් මම මේ කියන්නේ පොඩි පීඩනයක් නැද්ද මේ සමාජයේ නොමිනිසුන් ඉන්නවා අය කියලා නේද නොමිනිසුන් ඉන්නවා අය මේ මිනිස්සු ගුණයක් නැතය මේ මිනිසුන්ගේ කුහකකම් වැඩිය ධර්මය මේ මිනිස්සු තුළ ක්‍රියාත්මක වෙන්නේ නැති කියලා පීඩනයක් සහිතව ජීවත් වෙන ස්වභාවයක් අපි තුළ තියෙනවා කිසිම කෙනෙක් ධර්මයක් නැති පාලනය කරන ක්‍රමවේදයක් තියෙන කිසිවකු නැති කාලයක උත්පත්ති ලැබුවොත් කොහොමද තියෙන්නේ? අපායක් ගැන දන්නේම නැති. විපාක ගැන දන්නේම නැති. අපිට අපිට දැන් විපාක ගැන අපිට පෞද්ගලිකව විපාක ගැන බය තියෙනවා. මොනවද දන්නේ මේවා කරා වගේ නෙවෙයි ණයක් ගත්තා වගේ නේද? අපි හැමදාම කියන්නේ වැරදි කරපුවම ණය ගත්තා වගේ. ණය ගත්තා ගෙවන්න එපා. ඒ වගේ වැරදි කරපුවම විපාක තියෙනවා විඳින්න. ඉතින් අපිට බය තියෙනවා. නමුත් ඒ ඒ සංකල්පය අපි ළඟ නැත්තම් මම උදාහරණයක් කියන්න මෙන්න මෙහෙම හරිද අපිට පුංචි කාලේ ඉඳන් සංකල්පයක් ඇති වෙලා තියෙනවා අදහසක් තියෙනවා කියලා හිතනද තිරිසංගත සත්වයක් අල්ලා මැරුවොත් ඒ සත්වයාගේ ආත්මයෙන් අත මිදෙනවා කියලා. එයා දුක් විඳිනවා දුක් විඳිනගෙන ඒ ඒ භවයෙන් අත මිදලා සපවත් භාවයට පත් වෙනවා අල්ලා මැරුවොත් කියලා. හරිද? එහෙම සංකල්පයක් අපිට ආවොත් සතෙක්ගේ බෙල්ල කපනකොට මරන්න ගහනකොට අපි කරුණාවෙන් ඒක කරන්නේ. අනේ මෙයා දුක් විඳිනවා මෙයාව දුකින් මුදවන්න ඕනේ කියලා සිතුවිල්ලකින් කරනවා. වැරදිලා ඒ කියන්නේ. වැරදුනට අපි ඒක කරන්නේ මෛත්‍රියක් සහිත ඒකට කියනවා වැරදි දෘෂ්ටියක් කියලා. හරි. මහා නිරයේ පැහැෙන සත්‍යයද අපි වටේ කරකෙන මధుරවාද සැපෙන් ඉන්නේ. අපි හිතුවා ඊළඟ භවයේ යට යන්න තියෙන එතෙන්ට කියලා. එහෙනම් අපි මොකද කරේ? එයාගේ සපවත් භාවය නැති කරා. එහෙනම් අපිට අයිතියක් නැහැ. එහෙම දෙයක් කරන්න. ඒක අපි දැන් දන්න හින්දා. නේද? එහෙනම් මේ කිසිවක් නැති කාලයක අපි උත්පත්ති ලැබුවොත් මිනිස්සු කොහොම හැසිරෙයිද? නේද කොහොම හැසිරෙයිද? හොරකම් කරන එක ඒකම නෑ පුළුවන් කෙනා හොරකම් කරගන්න. හරිද? තිරිසන් වගේ ජීවත් වෙන්න. අන්න එවැනි කාල මේ සංසාර ජීවිතේ අඩුද වැඩිද? වැඩි නෙවෙයි බොහෝම වැඩි. හරිද? බොහෝම වැඩි. එතකොට එවැනි සංසාර ජීවිතයක් ගත කරන අපි තමයි පින්වත්නි මේ වෙනකොට අද වෙනකොට අපිට ලැබිලා තියෙනවා ශාසනය. හරිද? එතකොට මේ ශාසනය කියලා කියන්නේ සම්පූර්ණයෙන් අපිව වෙනස් කරන වැඩපිළිවෙලක් සහිත අපේ මනස සම්පූර්ණයෙන්ම වෙනස් කරන වැඩපිළිවෙලක් සහිත පණිවිඩයක් තමයි කරන ක්‍රමයක් තමයි අපිට ලැබිලා තියෙන්නේ. එහෙනම් මම අහනවා පළවෙනි උරුමය ඕකද නැද්ද? නේද? අපිට ලැබිලා තියෙන උරුමය අන්න ඒක. ඒ උරුමයේ තියෙන වටිනාකම අපි නැවත නැවත නැවත නැවත ප්‍රත්‍යක්ෂ කරනවා. මොකද මේ හැම දෙයක්ම යන්නේ ප්‍රත්‍යක්ෂා කියන මූලය වැඩපිළිවෙල මූලික කරගෙන. ප්‍රත්‍යක්ෂාව මොකටද? වෙනස් වෙන්න. කොහොම වෙනස් වෙන්නද? නිවැරදිවම වෙනස් වෙන්න. දැන් ඉතින් අපේ මුවින් මුව නිබඳව කනින් කන මුවින් මුව නිබඳව අපේ බෞද්ධයෝ තුල වෙනසක් වෙන්න ඕනේ. එකිනෙක අතර හැම නිමේෂයකම කියවෙන්න ඕනේ ඇහෙන්න ඕනේ අපි නිවැරදිවම වෙනස් වෙන්න ඕනේ අපි නිවැරදිවම වෙනස් වෙන්න ඕනේ ඒ කියන්නේ හැම නිමේෂයකම අපේ සිතුවිලි එන්න ඕනේ ඉදිරියේදී අපි නිවැරදිවම වෙනස් වෙන්න ඕනේ අපි නිවැරදිවම වෙනස් වෙන්න ඕනේ කියන්නේ වැරදියට වෙනස් වෙලා හරියන්නේ නැහැ නේද ඒකර අපි නිවැරදිවම වෙනස් වෙන ක්‍රමවේදය තමයි අපි අපි හරියට ඒකට ලොකු වීරයක් උපදින්න හේතු වෙනවා මේ ලැබිලා තියෙන උරුමය පිළිබඳව නැවත නැවත විමසා බැලීම ඒ සඳහා අත්‍යවශ්‍ය වෙනවා. මොකද මම මේක ටිකක් නරක විදිහට කියන්නේ. හරි. ටිකක් නරක විදිහට කියලා දෙන්නයි යන්නේ. හරි මේක අපි කතා කරලා තියෙනවා ඊට කලින්. නමුත් ඒක කියලා දෙන්න ඇයි අපි නරක විදිහට මේ කතා කරන්නේ? නරක විදිහට කියන්නේ අසභ්‍ය විදිහට නෙවෙයි. අපේ හිතවලට ලොකු හැනුම් පදයක් වදින විදිහට කතා කරගන්න ඕනේ. මේ අපේ ගෙවල් වල ඉන්න බලු පැටවුන්ට තියෙනවා ගතියක් නේද? ඒ මොකද ඉක්මනට කෙනෙක් එක්ක යාළු වෙනවා ඉක්මනට තරහ වෙනවා ළඟම ඉන්න යාළුවාව මස් කෑල්ලක් හම්බුනහම හපල කනවා නේද ළඟම ඉන්න යාළුවාට නේද බලු පැටව දෙන්නෙක් ඉන්න තරම මස් කෑල්ල දෙනවා දෙන්න මස් කෑම පැත්තකින් තියලා පොර කනවා. නේද? එතකොට ඒ වගේ නේද? ඊ타මත්ම නරක නේද තැනක සද්ද කරන්න නැතුව ඉන්න දන්නේ නැහැ, දඟලන්න නැතුව ඉන්න දන්නේ නැහැ. ඒ වගේ ඒන් එයාට තියෙන එයාට ආවේනික ගති වගේ. ඒවට කියන්නේ මොන ගති කියලාද? ඒවට කියන්නේ බලු ගති කියලා. ඒක ලැජ්ජාවට දැනෙන ඒකට කියන්නේ බලු ගති කියලා නේද? එතකොට බල්ලාට තියෙන ඒ ගතිය එයාට වෙනස් කරගන්න පුළුවන්ද? බෑ. කවදාක්වත් බල්ලාට තියෙන ගතිය එයාට වෙනස් කරගන්න බෑ. ඇයි ඒ? එයාට තියෙන මානසිකත්වය මොන මානසිකත්වයක්ද? බල් මානසිකත්වය. ඔක තමයි අනුම් පදේ. හරිද? ඒක තිරසන් සත්තුන්ට ඒ ඒ සත්තුන්ට තියෙන ගති වෙනස් කරගන්න පුළුවන් මානසිකත්වයක් නැහැ. මනුස්සයර තියෙන විශේෂත්වය මොකද්ද? අපිත් එක එක ගති ඇතුළේ ඉපදිලා. සසර වැරදීම් හින්දා සමහර අයට කම්මැලි ගතිය තියෙනවා. හරියට කම්මැලි ගතිය තියෙනවා. සමහර අයට කපටි ගතිය තියෙනවා. නේද? සමහර අයට කුහක ගතිය තියෙනවා. නේද? සමහර අයට ඊර්ෂියා ගතිය තියෙනවා. සමහර අයට හරියට වැඩකල් දාන ගතිය තියෙනවා. සමහර අයට කාර්යක්ෂම ගතිය නැහැ. නේද? සමහර අයට මසුරු ගතිය තියෙනවා. සමහර අයට පෙරේත ගතියක් තියෙනවා. ඉතින් මේ වගේ එක එක්කෙනාට එක එක්කෙනාට ආවේනික වෙච්ච හදාගන්න ටිකක් අමාරු ගති වර්ගයක් දැනලා තියෙනවද නැද්ද? අපේ ජීවිතය අපි ප්‍රත්‍යක්ෂ කරනකොට අනිත් පැත්ත හැරිලා අපිට හොඳට පේනවා මෙන්න මේ ගතියෙන් තමයි මට එන්නේ. සමහර අයට හරියට බොළඳ ගති තියෙනවා. නේද? සමහර අය හරියට බැඳෙන ගතිය තියෙන එක එක්කෙනාට. තදින් බැඳෙන ගතිය තියෙනවා. නේද? ඒ එකක්වත් හොඳද? නෑ. ප්‍රත්‍යක්ෂ කරපු ආකාර 6 කරන්න ඕන ආකාර 6 දැන් ඉතින් මම හැමදාම පරණ ඒවා මතක් කරනවා. නැත්නම් මේ යන්න බෑ ඉස්සරහට. ආකාරාපය දින පහේම කතා කරා. ඊ වෙනකම්. Tamanට පීඩා නොවන පිණිස, අනුන්ට පීඩා නොවන පිණිස, දෙදෙනාටම පීඩා නොවන පිණිස, අකුසලයක් නොවන පිණිස දුක් රැස් වෙන දෙයක් නොවනු පිණිස දුක් විපාක නොවනු පිණිස තමයි කය වචනය මනස හසුරවන්න ඕනේ. අතීත වර්තමාන අනාගත වශයෙන්. එතකොට තීන මිද්දේ කියලා කියන කම්මැලිකම තමන්ට හානියක්. අනුන්ටත් හානියක් වෙයි කිව්වට. කම්මැලි මිනිහෙක් ගෙදර ඉන්නකොට එපා වෙනවද නැද්ද? උදේ නේද පාන්දර 8:00 මාටතර නැගිටලා ඇස් කඩ කඩ නේද? ඇස් මෙරික මෙරික නේද? ඒ වගේ නේද ඈනුම් යව වෙනකොට දවිනයට නේද මහා අප්‍රසන්නකම. ඒක අනුන්ටත් හානියක්. ඒකින්ද මේ වගේ කම්මැලිකම් කියන ඒවා. නැත්තම් ඒ වගේ හැම වැරද්දක්ම ගත්තොත් අපි කියව දස අකුසල් සියල්ලම අපි ඔක්කොටම හානියක් වෙන දේවල් කියලා. එතකොට නමුත් අපි අපේ අතීතය අරගෙන බලනකොට යම් දියුණු වෙන්න අපි උත්සාහ කරා විභාග කරන කාලේ නේද? ඇත්තටම මම අහුවොත් හැමෝටම විශ්වවිද්‍යාලයේ සමත් වීම ලබා ගන්න පුළුවන්කම තිබුණා තිබුණා ඒක කරගන්න බැරි වුණා නම් බැරි වුණේ කාගේ වරදින්ද කියලා අහුවොත් හදවතට හරියට තට්ටු කරලා මොනවා කියයිද? තමන්ගේ වැරද්ද. මාව යට කරගත්තා කවුද? කම්මැලි කෙනා. මාව යට කරගත්තා කාමච්ඡන්දය. නේද? මාව යට කරගත්තා මගේ ළඟ තියෙන තරහවල් ආදි වශයෙන් තියෙන දුර්වලතා. මට හැමත හැම දෙයක්ම කල් දාන එක එක දේවල් වල තියෙන ආසාවල් හින්දා මට බොහෝ දියුණුවටපත් වෙන්න බැරි වුණා කියලා මට තේරෙනවා හොඳට. නේද? එතකොට අන්න ඒ දේවල් තාමත් තියෙනවද නැද්ද? හුඟක් දේවල් තාමත් තියෙනවද නැද්ද? නේද? ඒ දැන් බලන්න කාර්යක්ෂම අය හැම හැම වෙලෙම වයසට යනකම්ම කාර්යක්ෂමයි. තන සුදුසු නුවණ තියෙන අය වයසට යනකම්ම තන සුදුසු නුවණ තියෙනවා. අර හැමදේම වරද්ද ගන්න අපි කියන්නේ අර මේ අනා ගන්නවා කියන්නේ මොන හරි වැඩක් කරන්න ගියාම ඒ වගේ අය ඒ වගේමයි. කිසි පිළිවෙලක් නැති මිනිස්සු කාර්යාලයක ඉන්නවා නම් අපේ කාර්යාලයක ඉන්නවා නම් කිසි පිළිවෙලක් නැතුව වැඩ කරන අය මං ආරාධනා කරනවා ගිහිල්ලා බලන්න ගෙදර. ගෙදරත් ඒ වගේ තමයි. නේද? ඉතින් අන්න ඒ ඒ වගේ අපි අපි දිහා නිවැරදිව හැරිලා ප්‍රත්‍යවේක්ෂාවක් කරොත් අපිට තේරෙනවා මගේ අඩුපාඩු මොනවද කියලා. හරි. ඉතින්ලාම අපි කරන්න ඕන තමන්ගේ අඩුපාඩු ලයිස්තු ගත කරන්න. මම දන්න එක දියුණු වෙච්ච මහත්මයෙක් ඉන්නවා. මෙයා මට කිව්වා මෙයාට තිබුණ ලොකුම අඩුපාඩුව තමයි වැඩ කල් දාන එක කියලා. එයා එයාගේ කර්මාන්තයක් ආරම්භ කරා. ඒ ආරම්භ කරපු කර්මාන්තේ එයා හැදුවා ලිපි ලේඛන වලට ලෙටර් හෙඩ් එකක්. මේකේ ඒකේ තේමා පාඩය තමයි එයාගේ කර්මාන්තේ වැඩ කල් දාන්නේ නැහැ කියන ඉංග්‍රීසි වචනය. හරි හැම තැනම පේන තියෙන එක. හැම තැනකම එයාගේ කාර්යාලයේද නිවසේද හැම තැනකම එයාගේ ලෙටර් හෙඩ් එකේ පවා තියෙන්නේ වැඩ කල් දාන්නේ කවදාකවත් වැඩ කල් දාන්නේ නැහැ කියන තේරුම තියෙන ඉංග්‍රීසි වචනයක් තමයි එයා භාවිතා කරේ. ඒ වගේ අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ තමන්ගේ අඩුපාඩු හොයාගන්න. හරිද? හරියටම අඳුරගන්න ලොකුම අඩුපාඩු හඳුරගන්න. ඔන්න එහෙනම් ඒක කවදද අඳුරගන්නේ? අදම. හරිද? අදම දැන් ඒක අමුතුවෙන් අමුතුවෙන් කල්දාදා ඉන්න වෙලාවක් නැහැ. දැන් කියනකොටම දැනෙනවා. මගේ ලොකුම අඩුපාඩු මේක තමයි. එක්ක මම හරි බොළඳ කෙනෙක්. එක්ක මම හරි මගේ ඇත්තට කම්මැලිකම තමයි මට තියෙන ලොකුම හානිය වෙනත් දෙන්නේ. මගේ එක එක දේවල් වලට තියෙන බැඳීම් තමයි ලොකුම හානිය. හරිද? ඒ වගේ තමන්ගේ ලොකුම හානිය අඳුර ගන්නවා. අඳුරගෙන මොකද කරන්නේ? ඒකට මමම දාගන්නවා වචනේ ඒක මගේ ගතිය. හරිද? ඒක මගේ ගතියක් මට තියෙන ගතිය. හරිද? මගේ ගති මට පෙවුන්නේ නැතුනට මගේ ගති අනිත් අයට නම් හොඳට පේනවා. අපිටත් එහෙම තමයි නේද? අනිත් අයගේ ගති ටික හොඳට පේනවා. හැබැයි මගේ ගති මට පේන්නේ නැහැ. එහෙනම් නුවණින් බැලුවොත් ප්‍රත්‍යවේක්ෂා කරලා බැලුවොත් තමයි Tamanta තමන්ගේ ගති හොයාගන්න පුළුවන් වෙන්නේ. හරි. දැන් එන්දයි එන්නේ ඔන්න අදාළ තැනට. මගේ ගතිය මට හදාගන්න බැරි නම් බුද්ධෝත්පාද කාලයේ ඉපදිලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය තියෙන කාලෙක චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති කියන්නේ මානසික විපර්යාසය. සිද්ධ වෙන. හොඳ ගවේෂණය කරලා බලන්න. අපි පස්සේ මේ ඔක්කොම සාකච්ඡා කරනවා මේ වැඩසටහන් වල. එතකොට කෙනෙක් ධර්මය තුල ධර්මය භාවිතා කරනකොට ඒ කියන්නේ ආරියස්ථානික මාර්ගය භාවිතා කරනකොට එයා තුල සිද්ධ වෙන මානසික විපර්යාසය අභිඥාය සම්බෝධාය චක්කුකරණේ ඥානකරණේ උපසමාය මේ හිත සාන්ත භාවයට පත් වෙනවා මේ කලබල ඔක්කොම හිතේ තියෙන නැති වෙලා මේක සාන්ත භාවයට පත් වෙන විදිහ එක අරමුණකට ඕන තරම් යන්න පුළුවන් විදිහට අර විශේෂ අවබෝධයන් ඇති වෙන තත්යකට හිත තමන්ගේම හිත සකස් වෙන විදිහ මේ සිද්ධ වෙන මානසික වෙනස තමයි මේ වචන හයෙන් දේශනා කරලා තියෙන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ උරුම වෙලා තියෙන සමාජයක ඕනෑම කෙනෙකුට ගති වෙනස් කරන්න පුළුවන්. ඕනෑම කෙනෙකුට කිව්වට තිරිසන් සත්තුන්ට බෑ. එතකොට ඔන්න ඇනුම් පදේ කියලාම කියන්නම් ඇනුම් පදේ. මෙච්චර අවස්ථාවක් මෙච්චර උරුමයක් ලැබිලා යම් විදිහකින් මට සංසාරගත වෙන ගතිය වෙනස් කරගන්න බැරි වුණොත් මාව වැටෙන්නේ <laughs> තිරිසන් ගතියට අපායට නේ අපායට වෙන එක පස්සේ වෙන්නේ මෙතන වැටලා තියෙන මා කාගේ தත්ත්වෙටද? තිරිසන් සත්වයාගේ தත්ත්වෙට මා වැටලා. නේද? තිරිසන් සත්වයාගේ தත්ත්වෙට වැටලා තියෙන්නේ බල්ලාට බලු ගතිය වෙනස් කරගන්න බෑ. එයාගේ මානසිකත්වයේ බලු මානසිකත්වයෙන් හින්දා. එතකොට මගේ ගති මට මගේ වැරදි ගති ටික මට වෙනස් කරගන්න බැයි නම් මාව එතෙන්ට වැටෙනවා. ඒ වගේ වෙනවා. ඒක මේ ධර්මයේ ශ්‍රවණය කරන පින්වන්තයටත් දේශනා කරන මටත් දෙගොල්ලන්ටමයි නැත්තම් කියයි අපිට හාමුදුරුවෝ නැති කතා කිව්වා. නෑ මටත් එක්ක. මොකද මේක බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ උරුම වෙච්ච තවත් කෙනෙක් තමයි මම. එහෙනම් අපි අපේ පැහැදිලිවම නේද? තරහ යන ගතිය, අනුන්ගේ අඩුපාඩු දකිනකොට රුස්සන්නේ නැති ගතිය, ඇනුම් පද කියන ගතිය ඔක්කොම ගති. හ්ම්. පරසවචන කියන ගතිය තියෙනවා මට. පරසවචන කියවෙන ගතිය තියෙනවා. ඊර්ෂ්‍යාව ඇති වෙන ගතිය තියෙනවා. එතකොට මොන තරම් අපිට දැනෙන්න ඕනද? හරිද? මට අයිති නැතුව මගෙන් අවසරයක් නැතුව මගෙන් මට කිසිම පූර්ව දැනුම් දීමක් නැතුව පාරේ ඇවිදගෙන යනකොට නොයේකුත් සිතුවිලි මගේ සිතේ පහළ වෙනවා. හවුද නැද්ද? දැන් ඔන්න මම ඔයාලට තරහයි වණ්ඩයි හදන්නේ ටිකක් ලෑස්තිලා ඉන්න එහෙම තියෙනවද නෑ ඒකින්ද මගෙන් අවසරයක් නැතුව මට පූර්ව දැනුම් දීමක් නැතුව මට හානි කරන සිතුවිලි මගේ සිතේ එක පාටම පහළ වෙනවා පහළ වෙලා මොකද වෙන්නේ මට ඒවා පාලනය කරගන්න බැරුව මේ කය හරියට අනුන්ගේ වැඩක් වාගේ ක්‍රියාත්මක භාවයට යනවා. වෙන කෙනෙක් මාව ඇදගෙන යනවා වගේ ඒ වැඩ ටික වෙන්නේ. නේද? අන්තිමට ඒ හැඟීම ඇවිල්ලා ගියාට පස්සේ මම්ම කල්පනා කරනවා මං කිව්ව දේවල් ඇත්තට මං කරපු දේවල් පස්සේ ලැජ්ජාත් හිතෙනවා ඒ වෙලාවේ අපි තීරණයක් ගන්නවා ආයෙ නම් මං කවදාකවත් මේ විදිහට වැඩ කරන්නේ නැහැ කියලා හැබැයි ආයෙ අර තත්ත්වෙටපත් වෙනවා එහෙනම් මං අසරණද නැද්ද ඒ අසරණකම අපිට හොඳට දැනෙන්න ඕනේ හරි අපේ හිතවල නැගෙන අපිටම හානි කරන කර කියා ගන්න දෙයක් නැති වේගය ඇවිල්ලා අපිව විනාශ වෙන විදිහ අපිට හොඳට දැනিলা අසරණයි කියන தත්ත්වය දැනෙන්න ඕන. ඒකත් එක්ක තමයි පින්නන්නේ අපේ උරුමය අපිට දැනෙන්නේ. ඒ උරුමය දැනෙච්ච කෙනා ඒ උරුමය ගැන දැනিলা තමයි ඔය සියලු පුදු පූජාවන් සිද්ධ කරන්න ඕනේ. ඒ උරුමය තේරෙන්නේ නැත්නම් පූජා කරන මලක ආනිසංශය ඉතාම අඩුයි. නැත්තරම නැති තරම්. ඒ උරුමය මොකද්ද කියලා තේරෙන්නේ නැත්නම් හඳුන් කූරක පහනක බුද්ධ පූජාවක පළතුරු පූජාවක මල් පූජාවක මොන්න තරම් ලොකුවට ඒවා කරත් ඒ උරුමය දැනෙන්නේ නැත්නම් ශ්‍රද්ධාව උපදින්නේ නැහැ උරුමය දැනෙන්නේ නැත්නම් ශ්‍රද්ධාව උපදින්නේ නැහැ එහෙනම් අපි උරුමය තේරුම් ගන්න ඕන මොකද්ද කියලා ඒක හදවතට දැනෙන්න ඕනේ මම කියනවා හැම වැරද්දක්ම පීඩාකාරීද නැද්ද හැම අකුසලයක්ම පීඩාකාරීද නැද්ද නේද දරුවෙකුට තියෙන ආදරේ පවා පීඩාකාරීද නැද්ද හැම බැඳීමක්ම පීඩාකාරීද නැද්ද? එහෙනම් හැම අකුසලයක්ම පීඩාවගෙන දෙන දවන රත්තන ඇතුලාන්ත ගිනි උපද්දවන සංඥා සහිතයි අපි. ඇයි කියන්නේ ඇතුලාන්ත ගිනි උපදවන සංඥා සහිතයි කියලා? බලන්න අපි පින්වත්නි මට පහර දෙන හැටි. මට ලොකුම පහර දෙන්නේ කවුද කියලා බලන්න. මට හරියට පීඩාව උපදවන යමක් තියෙනවා. අපි හිතමුකෝ මගේ ළඟම ඉන්න කෙනෙක් නියදුනා. අම්මා කියන්න, තාත්තා කියන්න. නේද? දරුවෙක් කියන්න. මෙයා කාපු හැටි. මෙයා ඉඳගෙන හිටපු හැටි. මෙයා නිදාගෙන හිටිය හැටි. මෙයා කියපු වචන නේද? මෙයාගේ හැසිරීම සියල්ල මගේ මතකයට එයා එයා භාවිතා කරපේවා දකින්නකොට සංඥාවක් විදිහට එනවද නැද්ද? මෙන්න මෙයා පාවිච්චි කරපුවා, මෙයා පාවිච්චි කරපුවා, මෙයා පාවිච්චි කරපුවා, මෙන්න මෙයා මේ මෙතන මේ වැඩ කරේ මෙහෙමයි. එනකත් ඊට සමාන හැඩරුවක් දකින්න කෙනෙක් දකින්නකොට පාව හැම වෙලෙම එනවා. ඒ සංඥාව එන්නේ මගෙන් අවසරයක් ඇතුවද? ඒ සංඥාව මොකද කරන්න බලන්න මගේ මනසේ මොකදින සංඥාව මට ලොකු පහරවල් ගහනවද නැද්ද? මාව රිදවනවද නැද්ද? නේද? මතකය කියන මේ සංඥා ගොන්න ඇවිල්ලා නේද? එක දිගට එක දිගට එක දිගට මට වේදනාවක් ඇති කරනවා. සමහර වෙලාවට නිින්ද යනවා. නිින්ද ගිහිල්ලා ඇහැරුණාම අපිට හිතෙනවා ඒ වගේ කාලෙට එතන මම නිින්දෙම හිටියානම් හොඳයි කියලා නේද? ඒ තරමටම මගේ ළඟ එන සංඥාව එන්නේ මට රිදවගෙන. ඒ කියන්නේ දැවිලි, තැවිලි, පිච්චිලි සමග අකුසල් උපදින්නට. හරිද? ඒ හැම අකුසල ඒක පැත්තකින් තියන්න තරහ යනකොට හිතන්න. පාර යනකොට කවුරු හරි කෙනෙක් අපිට අපේ අපි යන වාහනේට නරක විදිහට වාහනේ දාලා පාරේ අශෝභන විදිහට වාහනේ පාවිච්චි කරනවා. එහෙම කෙනෙක් දකින්නකොටත් අපිට මොකද වෙන්නේ? තරහ යනවා. වැරද්ද කරේ කවුරක්වත්. මේ තරහ කියන එක එන්නේ මාව දවාගෙන පුච්චගෙන නේද? මාව හූරගෙන එන්නේ. මට හානි කරගෙන එන්නේ. එතකොට අන්න එහෙම මගේ ළඟ හරි ලොකු අසරණකම මට හොඳට දැනෙන්න ඕනේ. හරිද? හැම අකුසලයක්ම මේ අසරණකම හැම අකුසලයක්ම ඇති වෙන හැම වාරයක්ම ඊළඟ වතාවේදී අකුසලයේ ඇතිකරන තවත් බලයක් ඇති කරවලමයි ඒ අකුසල ඇති වෙන්නේ. ඊළඟ වතාවේදී අකුසලේ ඊටත් වැඩිය බලවන්තව නැගෙන විදිහට හරි තවත් එක් සෙබලෙක් ඒ කියන්නේ විරුද්ධවාදී සෙබලෙක්ව නිෂ්පාදනය කරලයි මේ හතුරු හමුදාව යන්නේ. අපේ හැම සිතුවිල්ලම හැම අකුසල සිතුවිල්ලක්ම. හරි? ඒකට කියන තරහෙන් මෙනෙහි කරනවා කියලා. තරහෙන් මෙනෙහි වෙනවා නම් කවුරු හරි කෙනෙක් ගැන ඒ තරහෙන් මෙනෙහි වෙන වාරයක් ගානේ තරහ බැරි වෙනවා. බැඳීමෙන් මෙනෙහි වෙනවා නම් අපිට යම්කිසි කෙනෙක් ඒ බැඳීමෙන් මෙනෙහි කරන වාරයක් ගානේ බැඳීම් වැටෙනවා. අන්තිමට අපිව රත් වෙන දැවෙන ගතිය අපිටම දැනෙන උදේ ඉඳන් හැන්ද වෙනකම් මේ සීතල පොළවේ ඉන්නේ ගිනියම් වෙච්ච පොළවක ඉන්නවා වගේ. උදේ ඉඳන් හැන්ද වෙනකම් මේ සීතල හුස්ම දැනෙන්නේ ගිනියම් වෙච්ච හුස්ම ගන්නවා වගේ. කොහොමද දවස ගත කරගන්නේ කියලා දවස ගෙවා ගන්න බැරුව නේද? කාලය ගෙවා ගන්න බැරුව නොයෙසිලිවත්ව සත්‍යයේ දැවිලි සහිතව ජීවත් වෙන්න සිද්ධ වෙනවා. ඒ අසරණකම පළවෙනියෙන්ම හොඳට දැනගන්න ඕනේ. දැනට අඩුයි නම් ඉස්සරහදී වෙන්න පුළුවන් බව දැනගන්න ඕනේ. හරිද? වෙන්න පුළුවන් බව හොඳට දැනගන්න ඕනේ. මේ මුළු ලෝකයම වසඟයට ගිය ලෝකෙම වසඟයට ගිය ධර්මතාවය. චිත්තස ඒක ධම්මස සබ්බයෝස මනෝගෝ. ඉතින් මේ හිත කියලා කියන්නේ මෙන්න මේ හිත කියන එකේ වසඟයට මුළු ලෝකෙම ගිහිලා ඒ ඇති වෙන ගිනි නිවා ගන්න මිනිස්සු අපේ තියෙන සොච්චම වියදම් කරගෙන දුවනවා දිවිල්ල නේද? නිවන්න පුළුවන් කියලා හිතාගෙන හිස ගිනි ගත්ත උන් වාගේ නේද කබලක් උඩ ඉන්න උන් වාගේ පොළොව රත් වුණාම දුවනවානේ. අරගෙන බලන්න කොළඹ නගරය අරගෙන බලන්න මහනුවර නගරය අරගෙන බලන්න ලෝකයේ තියෙන නගරවල මිනිස්සුන්ගේ දුවන දිවිල්ල නේද? රාත්‍රියට දුවන දිවිල්ල බලන්න නේද? දවාලට දුවන දිවිල්ල බලන්න, හැන්දෑවට දුවන දිවිල්ල බලන්න. කොහෙද මේ දුවන්නේ? ගිනිගත් සිත් නිවා ගැනීම සඳහා අසාර්ථක වැඩපිළිවෙලක එදිලා ඉන්නවා. එයාලා කවදාකද වෙන්නේ? අද දිව්ව කෙනා ඒ දිව්ව පැත්තටම ඒ විදිහටම හෙටත් දුවනවා. හෙට දිව්ව කෙනා ඒ දුවපු පැත්තටම ඒ ඒ වේගෙම ඒ වේගය තාටිය වැඩියෙන් අනිද්දා දුවනවා. නේද? අනිද්දා දුවපු කෙනා ඊටත් වැඩි වේගයකින් ඉන්නඳ දුවනවා. හවුද නැද්ද? එහෙනම් මේ සැඩ පහර අපිට හොඳට වැටහෙන්න හොඳට දැනෙන්න ඕනේ. මේකට තාම අහු වෙලා තියෙන tikai නම් නේද? ටික ටික ටික ටික ටික ටික මේකට තදින්ම අහු වෙන බව තේරෙන්න ඕනේ. අන්න ඒක තේරුණාම තමයි අසරණකම හොඳට දැනෙන්නේ. ආන්ගේ අසරණකම දැනුණා දැනෙනකොට තමයි මෙන්න මේ ටික මතක් කරන්න ඕනේ. මම මෙන්න මෙහෙම අහන්නම්. මගේ ළඟ ක්‍රියාත්මක වෙන අකුසලය හරියට නිකන් මට වැඩිය ශක්තිමත් කෙනෙක් මග ළඟ ක්‍රියාත්මක වෙනවා වගේද නැද්ද? මට වැඩිය ශක්තිමත් කෙනෙක් එක්ක මම කඹ ඇදීමේ තරඟකට යනවා. කඹේ හැම වෙලෙම ඇදෙන්නේ කොහටද? එහා පැත්තට. නේද? බලන්න පොඩ්ඩක් කල්පනා කරලා යම් වැඩක් කරන්න ගියාම යම් වැරද්දක් වෙන්න ගියාම ඔය කිව්වට බෞද්ධයෝ කියන අපි තුල ඒ වැරද්ද වළක්වා ගැනීමේ අදහසකුත් චුට්ටක් හරි තියෙනවද නැද්ද? නේද? ඒ වරද්ද වළක්වා ගන්න උත්සාහ කරන්නේ මම කියලා හිතන්නකෝ. මගේ පැත්තේ කඹේ පැත්තේ කියලා හිතන්නකෝ. මට වැඩිය ශක්තිමත් වෙනා තමයි එහා පැත්තේ ඉන්නේ කියලා හිතන්නකෝ. හරිද? දැන් මොකද වෙන්නේ? මට අසනීපයක් තියෙනවා. සමහර කෑම මට හොඳ නැහැ. හරි? මම උදේට ප්‍රමාණවත් විදිහට ආහාරයක් අරගෙන ඉන්නේ. හැබැයි ඒදී මං අගුණ කෑමක් දකිනවා. දැන් නම් හිතාගෙන මං එහෙම එකක් දැක්කොත් කවදාකවත් කන්නේ නැහැ කියලා. හැබැයි දැක්ක වෙලාවට අන්න මේක නවත්ත ගන්නවා කියලා මගේ අතුලාන්තයේ තියෙන හැඟීම මගේ අතේ තියෙන කඹ කෑල්ල. මේක මට වැඩි හයිය කෙනෙක් හැපත්තේ අදිනවා වාගේ මගේ ළඟ එන සිතුවිල්ල අර අනවශ්‍ය දේ ක්‍රියාත්මකභාවයට අරගෙන මම කාට හරි බයිනවා ළඟම ඉන්න ආදරය කරන කෙනෙකුට හොඳට බැනලා ඉන්නේ දැන් හරි බැන්න ගම මගේ තරහ අඩු වුණා මම තීරණයක් ගත්තා ආයෙන කවදාකවත් බයින් නැහැ. එහෙම තීරණ අරන් තියනව නේද? ඊට පස්සේ බැන්නෙම නෑ නේද? <laughs> ඊට පස්සේ බැන්නෙම නැද්ද? නෑ ආයෙ බැන්නා. නේද? ඒ මොකද තරහ කියන එක එන්නේ මගේ කඹේ අදින්නේ මට වැඩිය වේගෙන් හින්දා. එහෙනම් මට ක්‍රමවේදයක් ඕන වෙනවා පින්නත් මගේ හිතේ දැනට තියෙන මගේ හිතේ දැනට තියෙන යහපත් සිතුවිල්ල බල ගන්නන්න ඕනේ. නේද? බලගන්නන්න ඕනේ. අන්න ඒක බලගන්නන්න ඕන විතරක් නෙවෙයි යහපත් සිතුවිලි මගේ තුල නැත්තම් උපදින්නේ නැත්තම් ඒ නූපදින සිතුවිල්ල උපදවා ගන්න ඕනේ. කුසලයේ උත්පාදනය කරගන්නත් ඕනේ. ඒ වගේම උපං කුසලය ප්‍රබල කරගන්නත් ඕනේ. කුසලයේ උත්පාදනය කරගන්නත් ඕනේ. උපන් කුසල් වර්ධනය කරගන්නත් ඕනේ. එතකොට මේ සම්මා සම්බුද්ධ ශාසනය අපිට ලැබෙනවා ගවේෂණය කරන්න අරගෙන හොයන්න ලැබිලා තියෙන උරුමය හොයන්න කියලා මම කියන්නේ අපිට ලැබෙනවා අපේ පින්නත් මේ හිතක ඉපදිය හැකිව තියෙන ඉපදිලා තියෙන විතර නෙවෙයි මනුස්ස సంతානයක ඉපදිය හැකිව තියෙන සියලු අකුසලයන් ලයිස්තුගත කරලා තියෙනවා ධර්මය තුල හරිද මනුස්ස సంతානයක ඉපදිය හැකිව තියෙන සියලු අකුසලයන් ධර්මය තුල තියෙනවා. ඒ වගේම ඒ හැම එකටම ප්‍රතිවිරුද්ධ සියලු කුසලයන් ධර්මය තුළ තියෙනවා. හරි. අපි අපේ හිතට ඉඩ දීලා ජීවත් වෙනවා. හැබැයි බෞද්ධයා හිතට ඉඩ දී ජීවත් වෙන කෙනෙක් නෙවෙයි. බෞද්ධත්වය දන්නවා හිත කියන්නේ මට අයිති දෙයක් නෙවෙයි මේක සකස් කළ යුතු උපකරණයක් බව. මේක යම්කිසි ක්‍රියාමාර්ගයකට අනුව වැඩ කරන එකක් බව බෞද්ධයත් දන්නවා. මේක නිකම්ම ඔහේ ඉඳ දිලා හරියන්නේ නැහැ. මේක අකුසලයෙන් ඉක්මනට වහගන්න එකක්. අපි අපිට මේක ලස්සන උදාහරණයක් තියෙන ධර්මයේ තුලින් ගත හැකි. හරිම ලස්සන. අර ඉස්සෙල්ලා ඇනුම් පදයක් කියලා රිද්දුවා වගේ දැන් තියෙන ලස්සන උදාහරණයක්. හරි. මේ ලස්සන උදාහරණය අපි හොයාගන්න ඕනේ. ඒක තමයි උරුමය. හරි. කැටයම් කපන කෙනෙක් කැටයම් කපන්න දන්න කෙනෙක් කැලේ ඉඳලා ලොකු තඩි කොටයක් අරන් එනවා. දැන් කොටේ කැතයි, ඒක බරයි, පිළිවෙලක් නැහැ. හරි. මෙයා මොකද කරන්නේ මේ මේ කැටේම නිර්මාණය කරනවා. අපි කියන කැටේම නෙළුවා කියලා. හරි. නමුත් ඇත්තටම වෙලා තියෙන්නේ මොකද්ද කියලා බලන්න. මම මේ කීපවතාවක් කීපවතාවක් කියන්නේ දැන් ඉතින් මේ හිතේ තබාගත යුතු කරුණු අපි දින කිහිපයකට වතාවක් නැවත නැවත මතක් කරනවා. ඒවා ඔය වගේ උදාහරණ වශයෙන් මතක් කරනවා. දැන් අර ගතිය මතකයිනේ ගතියම මතක් කරන සැරේ. හරිද? අන්න ඒ වගේ මේකත් මතක් කරගන්න ඕන කාරණාවක්. මෙයා කැටයම කපලා. ඇත්තටම මෙයා කැටයම නේද? මම අහනවා. කොටේ ගේනකොට මේ කැටයමට අදාළ වෙලා තියෙන සියලු ලී කැලි ටික මේ කොටේ ඇතුලේ තිබ්බද නැද්ද? තිබ්බ නේද? එහෙනම් ගේනකොට මේ කැටයම තිබිලාද නැද්ද? ගේනකොට මේ පිළිමේ ඇතුළේ තිබිලා තියෙනවා. මේ කෙනා කරේ මොකක්ද? අනවශ්‍ය කෑලි ටික අයින් කරා. නේද? ඉස්සෙල්ලාම ලොකු කෑලි ටික අයින් කරා. නේද? දැන් අපි තු මේ වගේ රූපයක් හදන් තියෙන එක මේ හරිය තියෙන ලොකු කෑලි ලොකු කුට්ටියක් අයින් කරා. නේද? ඊට පස්සේ මොකද කරන්නේ? තව පොඩ්ඩක් මෙහෙම අයින් කරා. අන්තිමට මේ චූටි චූටි තැන් පවා අයින් කරන්න ඕනේ. නේද? එහෙනම් ලොකු කෑලි ඉස්සෙල්ලා අයින් කරලා ඊට වැඩිය පොඩි කෑලි ඉස්සෙල් ඊට පස්සේ අයින් කරලා සියුම් සියුම් තැන් චූටි චූටි ගියන්න අරගෙන සියුම් සියුම් තැන් අයින් කරා නේද එහෙනම් මෙයා කරේ අනවශ්‍ය ටික අයින් කරපේක විතරයි ගේනකොට මේක තිබිලා තියෙනවා හැබැයි තිබ්බ සම්පූර්ණේ වැහිලා නේද අන්න ඒ වගේ තමයි පින්වත්නි සියලු යහපත උදා කරන සියලු යහපත් සිතුවිලි අපේ සිත් තුළ උපදින ස්වභාවය තියෙනවා හරිද කුසල් උපදින ස්වභාවය මිනිස්සෙගේ හිත තුළ තියෙනවා. හැබැයි අකුසල් වලින් වැහිලා තියෙන්නේ. අකුසල් ටික අයින් කරනකොට ඒ යහපත් ලස්සන හිත, සුන්දර හිත මතුවෙනවා. මතුවෙනවා. හරිද? මතුවීම සඳහා අපි කරන්න ඕනේ අනවශ්‍ය ටික බැහැර කරන එක විතරයි. එහෙනම් අන්නේ අනවශ්‍ය ටික බැහැර කරගන්න අවශ්‍ය කරන ප්‍රබල කුසලයන් වර්ධනය කරගන්න ක්‍රමවේදය ධර්මයේ තුල තියෙනවා. ධර්මය තුල තියෙනවා. එහෙනම් මං අහනවා අසරණද? නෑ. නේද? ඇඬෙනකොට බොළඳ වෙනකොට හරි දුක් ඇති වෙනකොට ඊර්ෂ්‍යාව වෙනකොට ක්‍රෝධය එනකොට වෛරය එනකොට තීන මිද්ද එනකොට මසුරුකම එනකොට කෑදරකම එනකොට තමන්ගේ ඇතුළාන්තයෙන් ඇතුළාන්තයට දැනෙන්න ඕනේ මේකෙන් අද මම පීඩාවටපත් වෙනවා නමුත් මේක මේ වගේ වෙලාවකදීම එන්නේ නැති වෙන්න හදාගන්න මට අවශ්‍ය සියලු දේ තියෙනවා. ඊටා සියුම්ව හදාරවුවොත් පින්වත්නි මේ හදාරන කෙනාට තේරෙනවා ඒකයි මම අභිධර්මයේ පිළිබඳව සාකච්ඡාවක් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ හදාරනකොට තේරෙනවා කොච්චර සියුම්ව අපේ මනසේ වැඩපිළිවෙල පිළිබඳව මේ ධර්මය තුල තියෙනවද කියලා. ඒ ධර්මය තුල මනසේ තියෙන වැඩපිළිවෙල ගවේෂණය කරන්නේ නැතුව අධ්‍යයනය කරන්නේ නැතුව අවුරුදු ගණන් ගත කරන්නේ පූජාවල් වලට නම් එදාට තමයි තේරෙන්නේ මං නටලා තියෙන්නේ හොඳ පිස්සුවක් කියලා. හරි. ඒක තේරුම පූජා එපා කියන එකද? නෑ පූජා ඕනේ. කවදද ඕන වෙන්නේ ඒක? දැනෙයි අපේ පින්වත්නි කවදා හරි දවසක මේ ශරීරය පොළේ ගහලා මේ ශරීරය පොළවේ තප්ප කරලා මට බුදුහාමුදුරන්ට වන්දනා කරන්න ඕනේ කියලා දැනෙයි. හරි. අන්න ඒක දැනෙන්නේ කවදටද? තමන්ට මේකෙන් ලැබිය හැකි ඇතුළාන්ත විසඳුම මොකද්ද කියලා දැනෙන දවසට. හරිද? ඇතුළාන්ත විසඳුම මොකද්ද කියලා දැනෙන දවසට තේරෙනවා මම වඳින්න ඕන කොහොමද කියලා. හරි එතකොට කරගන්න දෙයක් නැති වෙනකොට තමයි අපි මලක් පහනක් තියලා නේද සුවඳ කූරක් පත්තු කරලා කළ හැකි තවත් පූජාවක් ආහාර පූජාවක් අග්‍රභාගයේ පිරිසිදුව තියලා මේ සියල්ල මගේ බුදුරජාණන් වහන්සේට පූජා වේවා කියලා බුද්ධියෙන් කරන පූජාව තමයි නේද පූජාව වෙන්නේ. නමුත් ආමිෂයට විතරක් යට වුණොත් වෙන්නේ ඒකෙන් ලැබෙන ආනිසංස වාරයක් නැති තරමටම සමහර අයට සමහර අයට එකෙන් ආනිසංසාරය නැති තරමටම. අපි රැකගත යුත්තේ නේද? අපි දාගැබ රැකගත යුත්තේ ඇයි? ජයශ්‍රීමා බෝධින් වහන්සේ රැකගත යුත්තේ ඇයි? දරදා වහන්සේ රැකගත යුත්තේ ඇයි? මේ ජීවමාන සාධකය මගේ ඇතුළාන්තයේ පිරිසුදු කරන්න හේතු වෙනවා. බුදුරජාණන් වහන්සේ ගැන හැඟීම නිබඳව මාව ධර්මයේ තුල රඳවා තියන්න හේතු වෙනවා. එතකොට මට මහා විශාලේ ශ්‍රද්ධාව තමයි මාව ඉස්සරහට අරගෙන යන්නේ. ශ්‍රද්ධාව තමයි බීජය. ඒකින්ද අපි අපිට තියෙන උරුමය කිසිම විදිහකින් මං අතර නැහැ. මට දැනෙන මොනවා හරි රිදීමක් තියෙනවා නම්, පිච්චීමක් තියෙනවා නම්, දැවීමක් තියෙනවා නම් අපි හැරෙන්න ඕනේ. ලෝකය වෙනස් කරලා ඒ දැවීම අයින් කරගන්න නෙවෙයි. ඒ දැවීම වලට හේතු ගොඩක් තියෙනවා. කවුරු හරි මැරුණාම මලමිණිය පේනකොට මට රිදෙනවා. ඒක හේතුවක් තමයි මලමිණිය. පෙනීම. නේද? ප්‍රබලම හේතුව තමයි මට මගේ ළඟ තියෙන මේ මැරිච්ච කෙනා කෙරෙහි තියෙන තෘෂ්ණාව. හරිද? එතකොට මලමිණිය හොඳ කරන්න බෑ දැන්. නේද? තෘෂ්ණාව අයින් කරන්න පුළුවන්. මට හැම වෙලෙම දැනෙන්න ඕනේ ඒක. හරිද? මට හැම වෙලේම දැනෙන්න ඕනේ ඒක. ඒ දැනීම කියනක කොයි වගේද කියලා මම හැමදාම කියලා දෙනවා. තුවාලයක් හදුනාම හොඳටම රිදෙනවා. අපිට හොඳටම දැනෙන ප්‍රතිකාර ගන්න ඕනේ. මොකේද? තුවාලයට. අඬනවා නම් අඬන්නේ මොනවා කියලාද? තුවාල රිදෙනෝ, තුවාල රිදෙනෝ නේද හොඳ කරගන්න කවුරුත් නැද්දෝ කියලා අඬන්නේ. ඔන්න අද දවසේ මතක තියාගන්න ඕන තුන්වෙනි කාරණාව. එකක් අර ගති, අනිත් එක කැටයම නේද? අනිත් එක මේ කියන මේ කියන්න කියන්න යන කාරණාව. තුවාල රිදෙනකොට අපි අදන්නේ තුවාල රිදෙනවා තුවාලට දෙනවා කියලා. ඒ කියන්නේ තුවාලෙටම අවධානය යොමු කරලා රිදීම නැති කරගන්න ඕන කියලා හිතනව නේද? කෙනෙක් මරුණාම රිදෙන්නේ කොහෙද? හිත. එහෙනම් අඬන්න ඕන කොහොමද? අඬන්න ඕන කොහොමද? අනේ මගේ හිත රිදෙනෝ මේක අඩු කරගන්න ක්‍රමයක් නැද්ද කියලා තමයි හරීම විදිහට නම් අඬනවා නම් අඬන්න. නේද? ඉස්සරහට බලන්නකෝ මලගවල අපි අඬන්නේ එහෙම. නේද දරා ගන්න බෑ මගේ හිතට දෙනවා නේද මේක හොඳ කරගන්න ඕනේ හිත හදා ගන්න ක්‍රමයක් ඕනේ කියලා තමයි සිතුවිලි එන්න ඕනේ නමුත් එන්නේ විදිහට නෙවෙයි නේද එහෙනම් එහෙනම් ඔය වගේ අපිට අපේ සිත සම්පූර්ණයෙන්ම එන ඉතින් ආඩම්බරෙන් ජීවත් වෙන්න පුළුවන් මම උරුමකාරයෙක් කියලා කුමන උරුමයක්ද මට ලැබිලා තියෙන්නේ ධම්මපදේ මට ලැබිලා ධම්මපදයේ එක ගාතාවක තියෙන තේරුමක් ඇති අපේ පින්නත් මේ හොඳටම සිත සකස් කරගන්න. ඉතින් මේ උරුමය වැඩසටහන තුළ අපි ඉදිරියේදී ධම්මපදයේ ගාථා ඇසුරෙන් දවසකට ඒ උරුමය අපි කොහොමද භාවිතා කරන්න කියලා සාකච්ඡා කරනවා. പ്രേතවස්තු විමානවස්තු ලැබිලා. කර්මය ගැන, එද කරන පින්කම් ගැන, කරන පව් වල දාගෙන විපාක ගැන තෝරගන්න අවශ්‍ය සියලු දේ හම්බ වෙලා. සූත්‍ර ටික ලැබිලා. නේද? සූත්‍රවල ඒ ඒ ඒ ඒ වෙලාවට විතක්ක සංතාන වගේ සූත්‍රයක් ගත්තොත් අපේ පින්නත් නේ සියලු විසඳුම එක තුන සියලු විසඳුම එක තුන සබ්බාසව කියන සූත්‍රය ගත්තොත් එහෙම සියලු විසඳුම ඒක තුන තියෙනවා නේද? ඒ වගේ අපිට බොහෝ නවාංග වස්තු සාසනයම ලැබිලා. ඒ දේවල් පිළිබඳව අපි එකින් එක එකින් එක මොනවද අපිට ලැබිලා තියෙන උරුමය, එහි තියෙන ප්‍රායෝගික භාවිතය කොයිතරම්නම් මගේ ජීවිතය වෙනස් කරගන්න පුළුවන්ද කියලා දැනෙන්නම කතා කරන්න ඕනේ. නැත්නම් අපි මොකද කරන්නේ? ඔහෙ ඉන්නවා. අහනවා ඉන්නවා අහනවා ඉන්නවා අහනවා ඉන්නවා. නේද? ඒකින්ද අපේ ජීවිත බෞද්ධ විදිහට වහාම වෙනස් විය යුතුයි. කොයි පැත්තටද? නිවැරදිම පැත්තට. නේද? එකිනෙකා එකිනෙනා එකිනෙකා බෞද්ධ විදිහට මුමුණන වචනය තමයි ඉදිරියේදී අපි බෞද්ධ සුද්ධ ශාසනය අපි සිව්වනක් පිරිස විදිහට නිව හැම මොහොතකම දිවෙන් දිව කලින් කන ඇසෙන්න ඕන ඇසෙන්න ඕන වචනය තේරෙන්න ඕන දැනෙන්න ඕන අදහස් තමයි අපි වෙනස් වෙන්න ඕනේ කොහොමද නිවැරදිවම වෙනස් වෙන්න ඕනේ ඒ සඳහා අපි නිබඳව ප්‍රත්‍යවේක්ෂා කළ යුතුයි බෞද්ධ ප්‍රතිපදාව ආරම්භ කරමු කියලා මම මතක් කරනවා ඇයි නැස්තිම අපි වැඩ කරන්න දැන්. නේද? අපි වැඩ කරන්න ඕන අය. ඇයි? කරන්න ඕන වැඩේ මොකද්ද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. කර්මීයමෙත් සූත්‍රය වගේ එකක් අපිට ලැබිච්ච මහා නරක උරුමයක්. හරිද? එක පැත්තකින් ලෞකිකව තියෙන ගැටි විසඳා ගැනීම සඳහා. ඒකද ලොකුම උරුමය. කර්මීයමෙත් සූත්‍රයෙන් අපිට ලැබිලා තියෙන ලොකුම උරුමය මොකද්ද? කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමෙත්ත. ඒ සාන්ත වූ නිර්වාණ පදය සාක්ෂාත් කර ගැනීම සඳහා ළඟාවීම සඳහා තියෙන කරණීය මත්ත කුසලේන කළ යුතු අත්ත කුසලය. හරිද? කරන්න ඕනේ කුසලයන් ටික. ඒ ටික ආර්ය අෂ්ටාංග මාර්ගය කියන කතාවක්වත් නැතුව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සක්කෝ උජූත සූජූත සුවචෝ තස්ස මුදු අනතිමානී ආදී වශයෙන් අර තමන් තුළ තියෙන්න ඕන නිවැරදිම ගති ටික. අද අරන් බලන්න කර්ණිමෙත් සූත්‍රේ වහාම ගෙදර ගිහිල්ලා අරන් බලන්න ඒ තියෙන ගති ටික ඒ යහපත් ගති ටිකට ප්‍රතිවිරුද්ධ තියෙන ගති සක්කෝ කියලා කියන්නේ සක්්‍යතාවය හැකියාව යමක් කරන්න පුළුවන් සකසුරුවම්ව කරන්න පුළුවන් හැකියාව. ඒකේ ප්‍රතිවිරුද්ධ ගතිය අනා ගන්නවා කියලා කියන එක තමයි. ඔක්කොම පටල ගන්නවා කියන එක. හරි යමක් කෙනෙකුට පිටින් කියනවා නම් මම සක්කෝ උජූත සූජූත කියන්නේ ඍජු බව වඩා ඍජු බව. ඒ කියන්නේ සතර අගතියට යන්නේ නැතුව ඍජුව ඉදිරියට යන්න පුළුවන්. ඡන්ද, දේශ, බය, මෝහ කියන දේවල්ට අහු වෙන්නේ නැතුව ඉස්සරහට යන්න පුළුවන් මනා හැකියාව කියනද නිපක කියලා කියන්නේ තැනට සුදුසු නුවණ. නේද? ඉතින් ඒ වගේ බොහෝ දේවල් අරගෙන බලන්න ඒ කාරණා ටික පුදුම හිතෙයි අපිට අර ජපානයෙන් හම්බෙච්ච හොඳ ධර්මයක් තියෙනවනේ. මේ දෙක නරක දෙයක් නෙවෙයි. ඒකට කියනවා 5S කියලා. නේද? හැබැයි ඒකට කිට්ටු කරන්නවත් බෑ. මේ කරුණු 17 කර්ණීය සූත්‍රයේ තියෙන කරුණු 14 ජීවිතයට එකතු කරගත්තොත් ඒක ඇතුලේ නේද? ඒ වගේ ඊට වැඩි එහා ගිය ඒ එකක තියෙනවා ওই සංකල්පය. එහෙනම් අපේ පින්වත්නි අපිට ලොකු උරුමයක් ලැබිලා. ඒ උරුමය අපි ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ. අපිට ලැබිලා තියෙන මේ උරුමය අපි පළවෙනියෙන්ම ලැබිලා තියෙන උරුමයක් විදිහට තේරුම් ගන්න ඕනේ. ඒක තේරුණාම තමයි භාවිතයට ගන්නෙ. හරිද? මේකට මම උදාහරණයක් කියන්නම්. කට්ටිය හතර දෙනෙකුට මණික් හම්බ වෙනවා. එක්කෙනෙක් තමයි අන්ධයෙක්. මණිකක් පෑගෙන අන්ධයාට. වෙනත් ගලුත් පෑගෙනවා. එහෙනම් මට මණිකක් පෑගුණා කියලා යාට යන්තම්වත් දැනෙන්නේ නැහැ. යන්තම්වත් දැනෙන්නේ නැහැ. ලදරුවෙකුට වෙනත් ගල් අරගෙන සෙල්ලම් කර කර ඉන්න ළමයෙකුට මණිකක් හම්බ වෙනවා. එයා වෙන ගල් උඩ දැම්මා, බිම ගැහුවා. මෙයා මේකට කැමති. එයාට මේක යන්තම් දැනෙනවා. ඇයි? මේක අනිත් ඒවාට වැඩිය වෙනස් ලස්සනයි. හැබැයි යට වටිනාකම පොඩ්ඩක්වත් දැනෙන්නේ නැහැ. එයා මේකත් උඩ දානවා, නේද? අතාරිනවා. නේද? යාට ඒක වටිනාකම දැනෙන්නෙම නැහැ. තේරෙනවද? ඒ ඒ සිතුවිලි තේරෙනවද එතකොට? නේද? අන්ධයාට මැනික ගැන යන්තම්වත් සංඥාවක් නැහැ. ලදරුවාට මැනික ගැන සංඥාවක් තියෙනවා නමුත් වටිනාකම් මාත්‍රයක්වත් දැනෙන්නේ නැහැ. ඊළඟට මැනික් ගැන හරියට දන්නේ නැති කෙනෙකුට ඒ කියන්නේ මැනික් වල වටිනාකම දන්නේ නැති ප්‍රවීණ නැති කෙනෙකුට මැනිකක් හම්බ වෙනවා. එයා දන්නවා මේක මැනිකක් කියලා. එයා දන්නවා මේක වටින දෙයක් කියලා. හැබැයි එයාට එයාව රවට්ටන්න පුළුවන් කාට හරි. නේද? එයාව රවට්ටලා මේ මැනික අඩු වටිනාකමක් දීලා ගන්න පුළුවන්. නේද අපේ සමහර ඇත්තන්වත් මෙච්චර වටින ශාසනය තුල පවත්වන්න පුළුවන් හරි වැඩ හොඳ කරන්න පුළුවන් කියලා නැත්තම් වෙන මොන හරි දේවල් කියලා එක එක විදිහ එක එක ඒවා කියලා නේද හ්ම් එහෙම කියලා පවත්වන්න පුළුවන්කම තියෙනවා ඒ කියන්නේ නියම ශාසනයේ තියෙන වටිනාකම දන්නේ නැහැ නේද ත්‍ෘතිය ධානයේ තියෙන වටිනාකම දන්නේ නැහැ ඒක නේද බඩ බුරුල් වෙන එකක් කියලා රවට්ටන්න පුළුවන් පින්වත්නි. ඉතින් ඒවා දැනගන්න ඕනේ. ඒවා දන්නේ නැත්තේ මේ උරුමය දන්නේ නැති නිසා. මේ උරුමයේ තියෙන වටිනාකම දන්නේ නැති නිසා. හරි? එතකොට අන්න ඒ වගේ රැවටීම් වලට බුදුරජාණන් වහන්සේගේ ගුණ, දහමේ ගුණ, සංඝ ගුණ මෙච්චර වටින ධර්මයක් තියෙන රටේ අන් අයට විනකරන්න පොල් ගසනු ලැබේ. නිකන් නෙවෙයි රාජ්‍ය අනුග්‍රහය. නේද? රජයේ අනුග්‍රහය, රාජ්‍ය අනුග්‍රහය කියන්නේ ඒ වගේ ලොකු වැඩ පිළිවෙලගෙන අපි යනවා මේ කට්ටියට විරුද්ධව පොල් ගහන්න. හරි. බලන්න දන්නවනේ ඉන්දියාවේ එක ප්‍රාන්තයක තියෙනවා පොල් ගහන ක්‍රමයක්. හරිම ෂෝක් ක්‍රමයක්. ඒක තමයි පොල් ගහන්න එන කෙනා අර පොල් ගෙඩිය ගහන ගලවඩින් ඉඳ ගන්න ඕනේ. කපුව තමයි පොල් ගෙඩිය ගහන්නේ. අර යන්නේ ඇත්තටම හරි. එතකොට ඒක හරියට විදිහට ප්‍රතිඵල වෙන්න නම් මේ පැත්තේ තියෙන ක්‍රමය තමයි පොල් ගෙඩිය ගහන්න ඕන අරයාගේ ඔළුවේ. <laughs> ඔළුවේ තමයි ගහන්න ඕනේ. ඉතින් මේ එච්චර මිත්‍යාවට අපිත් වැටිලා ඒක තමයි මේ ධර්මයේ තේරෙන්නේ වෙනත් ක්‍රම ඒවා. ඒ ක්‍රම ලොකුවට තේරෙනවා. ප්‍රතිපත්තියට එන එක නෙවෙයි වෙනත් ක්‍රම ලොකුවට තේරෙන්නේ කාටද ප්‍රවීණයක් නැති කෙනෙකුට. උරුමයක් මැනිකක් උරුම වෙලා. හරියට දන්නේ නැති කෙනෙකුට. මැණික් ගැන හරියටම දන්න කෙනාට මැණිකක් හම්බුනොත් එයා මැණිකෙන් ගත හැකි විපුල ප්‍රයෝජන ගන්නවා. ඒ වගේ බුද්ධ ශාසනයේ විපුල ප්‍රයෝජන ගන්න මිනිස්සු ඉන්නවා. ඒ තමයි උරුමය හඳුනන අය. ඒකද මම අහනවා මේ අතංගෙන් උරුමය ගැන අපි හඳුනන්නේ නැත්නම් නේද මැණික් ගැන කෙනෙක් ප්‍රවීණත්වයටපත් උනේ උපතින්ද? නෑ. අනිත් අය දැනුවත් කරපෙන්දා. මේක වෛරෝඩය මේක ගෙවුඩය කියලා මේ දැනුම් දුන්නා මේක මෙච්චර වටිනවා කියලා දැනුම් දුන්නා මේකේ ශක්තිය මෙච්චරයි කියලා දැනුම් දුන්නා ඒක කෙනෙක් කියලා දුන්නා හින්දා එහෙනම් මම අහනවා උරුමය ගැන කතා කරන්න යුතුද නැද්ද යුතුමද නැද්ද ඒක නිසා වෙනුයි අපි ප්‍රත්‍යක්ෂා වැඩසටහන තුළ බෞද්ධ උරුමය ගැන අපිට ලැබිලා තියෙන උරුමය කොච්චරද කියලා කතා කරන්නේ ඕක විතරක් නෙවෙයි උරුමය තුලින් අපිට කතා කරන්න සිද්ධ වෙයිද නැද්ද අපිට ලැබිච්ච මහා උත්මයන්න් වහන්සේලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේලාගේ ගුණයන් විතරක් නෙවෙයි ලංකාවේ ශාසනය ස්ථාපිත කරන්න කටයුතු කරපු මහා වීරයන්ගේ ගත්ත උත්සාහයත් සාකච්ඡා කරන්න සිද්ධ වෙයි දිනකදී දිනකදී අපේ තියෙන පුංචිකම තේරෙන්න. ඉතින් ඒකින්ද අපි නිවැරදි බෞද්ධ විදිහට සැබෑම නිවැරදිම වෙනසකට වාජනය වෙන්න හැමදාම නිබඳ උත්සාහ කරමු බෞද්ධ අයගේ යහපත සහ ශාසනික චිරස්ථිතිය සඳහා අපි හැමෝම දායක වෙමු. ඒ සඳහා කටයුතු කරන්න අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, වීරය, අදිස්ථානය, වාසනාව, ප්‍රඥාව මේ හැමදිනාටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති